Thank you.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 ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දාප සංසාච සුඛං ච දුක්ඛං ඒතේ අනිත්‍යා මනුජේසු ධම්මා අසත්තා විපරිණාම ධම්මා ඒතේත නත්වා සතිමා සුමේදෝ අවෙක්කති විපරිණාම ධම්මෝ විත්තත් ධම්මා නමන්තෙන්ති චිත්තං අනිත්තතෝ නෝ පටිසාත මිති තත්සානුරෝධාත්වා විරෝධා විදුපිතාත්ත ගතානයන්ති පදංචනත්වා විරජං අසෝකං සම්මප්පජානාති බවත් පාරගුන්ති සද්ධාවන්ත කාරුණික පින්නතුනි දැන් මේ සෑම දිනාම සූදානම් වන්නේ තුන් ලෝකයටම පිහිටවන්නට ලෝ පහළ වී වදාළ ශාන්තිනායක ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාති ජරා දුක් වලින් පීඩා විඳින සත්‍යයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුල්ලාගේ සූදානම බලාපොරොත්තුව පින්නතුනේ ධර්ම දේශනා කරන සෑම දේශකයන් වහන්සේ නමක්ගේම ආවේනික චාරිත්‍රයක් තියෙනවා ධර්ම දේශනා කිරීමට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බිඳක් පැහැදිලි කිරීම. මේ කාර්ය ධර්ම ඉෂ්ට කිරීම සඳහා ඊ타ත්ම කෙටියෙන් බණ ඇසීමේ අනුසස් බිඳක් මේ අත්තන්ට පැහැදිලි කර දීමට අපි බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ එළිය විවිධාකාරයි. සහන්නෙලිය, සඳේලිය, හිරුවෙලිය ආදී වශයෙන් මේ සෑම ආලෝකයකින්ම ප්‍රයෝජනෙ ගන්නට ඇස තිබෙන්නට ඕන. ඇස නැතිනම් හිරු දහසක් සඳ දහසක් පෑවුවත් එයින් ප්‍රයෝජනයක් නැහැ. තථාගත ශ්‍රී සද්ධර්මයත් අතිශයින්ම දීප්තිමත් ආලෝකයක් මේ ධර්මාලෝකයෙන් ප්‍රයෝජනය ගන්නට නුවණ නැමැති ඇස තිබෙන්නට ඕන. නමුත් නුවණ තියෙන උදවිය මේ පුහුදුන් ලෝකයා අතර ඉතාමත්ම දුර්ලභ බව ඛණ්ඩ භූතෝ අයං ලෝකෝ කියන දේශනාවෙන් පැහැදිලි වෙනවා. එතකොට පින්නතුනේ කොහොම හරි මේ නුවණ ඉබේම දිනු වෙන්නේ නැහැ. මේ නුවණ දිනු වීමට කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එයින් එකක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. ඉතිරි කාරණා තුන තමයි සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම් ප්‍රතිපත්තිය එතකොට මෙන්න මේ නුවණස ලැබීමට හේතු වන මෙන්න මේ කාරණාවන්ගෙන් දෙවනි කාරණය තමයි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම එනිසා මේ වෙලාවේ මේ පින්නතුලා බොහෝම ගෞරවයෙන් යුක්තව බණ අහන්නට ඕන. මේ අත්තන්ට හැමදාම අහලා බණ පුරුදු බණ පදයක් තියෙනවානේ අර සුනාත ධාරේත තරාත ධම්මේ. සුනාතේ කියලා කියන්නේ මේ බණ අහන වෙලාවේ වටපිට උඩබිම නොබලා සතෝ සම්පදානකාරීව බණ අහන්නට ඕන. ඒකයි සුනාත කියලා කියන්නේ. ධාරේත කියලා කියන්නේ මේ දේශනා කරන බණ පදයක් පාසාම හිතේ දරා ගන්නවා කියන බලවත් ඕනෑකමකින් පින්නතුල බනහන්නට ඕන. පින්නතුන හිතේ තියා ගන්නවා නම් හිතේ තියාගන්න තියෙන අනාර්ගම දේ වටිනාම දේ තමයි මේ ශ්‍රී සද්ධර්මය. එනිසා කොහොම හරි මම මේ බණ ටික හිතේ තියාගන්නවා කියන උතුම් පරමාර්ථිකින් පින්නතුල බණහන්නට ඕන. ඊළඟට පින්නතුනි තරාත ධම්මේ කියලා කියන්නේ හොඳට බණ අහනවා ඒ වගේ මේ බණ හිතේ තියාගන්නවා ඒ ධර්මයට අනුව ජීවත් වෙනවා කියන තුන් පරමාර්ථයෙන් බණ අහන්නට ඕන මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ වුණොත් ඒ ධර්ම ශ්‍රවණය භාවනාවේ පින්කමක් වැඩෙන ධර්ම ශ්‍රවණයක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනේ දේශකයන් වහන්සේ හැටියට මටත් මේ බණ කීම මහා කුසලයක්. සබ්බ දානං ධම්ම දානං දිනාති. සියලුම දානයන් පරදවලා ධර්ම දානෙ උතුම් වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා. එතකොට දේශකයන් වහන්සේ හැටියට මටත් මේක මහා කුසලයක්. එතකොට ශ්‍රාවකයන් හැටියට මෙයන්ටත් මේක මහා කුසලයක්. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මේ අනාදිමත් සංසාරේ දුක් විඳින සත්‍යයන්ට වැඩියෙන්ම පිහිටුනේ පින්නතින ධර්මස් දේශනා කරලා. ඒ වගේම ශ්‍රාවකයෝ වැඩියෙන්ම මේ ධර්මය අවබෝධ කරගත්තේ ධර්ම ශ්‍රවණය කරලා. ඒ නිසා මේ පින්නතුල්ලා බොහෝම ගෞරවයෙන් යුක්තව මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම බොහෝම සද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරනවා පිණුතුන් බලාපොරොත්තුෙන් බණහන්නට ඕන. එතකොට පින්නතුනි අද අපි මාතෘකා කරගන්නට යෙදුනේ සූත්‍රාන්ත පිටකයේ අංගුත්තර නිකායේ අත්තක නිපාතයේ සඳහන් වන ලෝක ධර්ම සූත්‍රය තමයි දැන් මේ කියුනේ. එතකොට පින්නතුනේ ලෝක ධර්ම ලෝක ධර්ම කියලා කියන්නේ මෙයත් හොඳට දන්නවා ලාභ අලාභ යස අයස නින්දාත් කංසා සැප දුක් කියන මෙන්න මේ ධර්ම අටට කියනවා ලෝක ධර්ම කියලා අෂ්ට ලෝක ධර්මය පින්නතුනේ ලෝක සම්භවයේ පටන් ලෝක විනාශයේ දක්වාම මේ සත්‍යයන් අතර පෙරළමින් පවතින මෙන්න මේ අටවැදෑරුම් ස්වභාවය අෂ්ට ලෝක ධර්ම බව මෙයින් පැහැදිලි වෙනවා. ඒ උපත ලබන කවුරුවත් ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහමට ඉඳුරාම මොහ දෙන්නට ඕන. කුමන බලවේගයකින්වත් මේක නවත්තන්නට පුළුවන් කමක් නැහැ. උගත් නූගත් කුලීන කුලහීන දුප්පත් හෝසත් බාල මහලු සුරූපි විරූපි ඔය කාටත් එක විදිහටම මේ ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරියට අර හිරු එළිය වාතය ජලය වගේ. ඒ කියන්නේ දැන් හිරු එළිය දුක්ඛතාවට නෑ පොහොසතාට විතරයි හිරුවෙලිය කියලා ඒක බෙදීමක් නෑ. වාතෙත් එහෙමයි. ඒවා කාටත් පොදු ධර්මතාවයන්. අන්න ඒ වගේ තමයි පින්නතුනි. මෙන්න මේ ලෝක ධර්ම ලෝක ධර්ම කියන ඒවා කාටත් පොදුයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් බලන්න මුලින්ම මුලින්ම මුල්ම ලෝක ධර්ම දෙක තමයි ලාභ අලාභ ලාභය කියලා කියන්නේ මේ ලෝක විවිධාකාර ලැබීම් තියෙනවා. ධන ලාභ, පුත්‍ර ලාභ, වතු පිටි ලාභ, තව නොඑක් නොඑක් ලාභ තියෙනවා. ඒක අලාභ ගැන මෙයන්ට කියන්නම දෙයක් නැහැ. අලාභ ගැන මේ පින්තුල හොඳට දන්නවා. එතකොට හැමදාම කෙනෙකුට ලාභ ලැබෙනවද? හැමදාම අලාභ ලැබෙනවා කියන්නේ අමාරුයි. ලාභයේ ළඟට අලාභය, අලාභයේ ළඟට ලාභය. මෙන්න මේ අන්දමින් ලෝක ධර්ම චක්‍රය අපකරා ලං වෙනවා. බලන්න කලක උකට ආහාරක්, ගතට වස්ත්‍රයක්, හිතට තෙවණක්, හිතට නිවනක් නැතුව සිටි අනාථයෙකුට පසු කාලයේ මහා ධනවන්තයෙක් වෙන්න බැරි කමක් නැහැ. ඒ වගේම අද මහා ධනවන්තයෙක් වශයෙන් ඉඳලා පසු කාලීනව තාමත්ම අසරණ තත්වයට වැටෙන්නත් පුළුවන්. මේවට පින්නතු නිදසුන් කොතේකුත් මේ වර්තමාන සමාජෙමුත් හොයාගන්නට පුළුවන්. ඒක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. එදා බුද්ධ කාලීන සමාජයේ හිටියා මහා ධන කියලා සිටුවරේ. ඉතින් මේ මහා ධන කියන මේ සිටුවරයට 80 කෝටියක ධනයක් තිබුණා. මේ සාවිශාල ධනස්කන්ධය අනුවණින් වැඩ කිරීම නිසා සුරාවට, සූදුවට, දුරාචාරයට ඇබ්බැහිවීම නිසා මේ සාවිශාල ධනස්කන්ධය අහිමි වෙලා ගියා. අන්තිමේදී මේ මහා ධන සිටුවරයාටත් එතුමාගේ භාර්යාවටත් මහමග හිඟා කන්නට සිද්ධ වුණා. මෙන්න ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඊළඟට පින්නතුනි අනාථ පින්ඩික සිටුමා බලන්න. 54 කෝටියක් වියදම් කරලා ජේතවන මහා විහාරයේ සාදවා පූජා කළේ අනාථ පින්ඩික සිටුමා. එතුමාත් පසු කාලේ ධනෙන් පිරිහි ගියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒතර මේන් පැහැදිලි වන්නේ කාට වුවත් මේ ලෝක ධර්මයන්ට එකසේම මුහුණ පාන්න සිද්ධ වෙන බවයි. ඊළඟට දීප චක්‍රවර්ති අශෝක අධිරාජ්‍ය එතුමාට අන්තිමේදී තමන්ගේ කියලා හිමිකම් කියන්න පුළුවන්කම ලැබුණා කියන්නේ නෙල්ලි පළුවකට පමණක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම 80 වෙනි වියේ පසු වෙච්ච කොසල් මහ රජුරුව මිය ගිය පින්නතුනි අම්බලමක බලන්න මොනතරම් පුදුමද මේ ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඒ විතරක් නෙවෙයි. අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේටවත් පුළුවන්කම ලැබුණේ මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්නට. හැබැයි උන්වහන්සේලා අපට වඩා වෙනස තමයි මේ ලෝක ධර්මයන්ගෙන් කම්පා වන්නේ නැහැ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේ මං ඒකම් මංගල මුත්තමං මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා නොවීම උතුම් මංගල කාරණයක් එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේලා ආහාරයන් වහන්සේලා මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පාවට පත්වන්නේ නැහැ දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ගත්තොත් උන්වහන්සේටත් මේ අවස්ථාවන්ට මූණ පහඳ සිද්ධ වෙලා තියෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට වේරංජක කියන බ්‍රහ්මණතුමා ආරාධනා කළා වේරංජානුවර වස්සසන්ත. අනේ ඉතින් බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. උන්වහන්සේ පින්නතුනි ආරාධනාවක් බාරගත්තම ඒක ඒ විදිහටම උන්වහන්සේ සම්පූර්ණ කරනවා. මොකද උන්වහන්සේ කියන විදිහට වැඩ කරන කරන විදිහට කියන උත්තමයන් වහන්සේ නමක්. ඒ වගේ ඍජු උත්තමයන් වහන්සේ නමක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මේ වේරංජක බ්‍රහ්මණතුමා වස්සසන්ත ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහා සංගන වේරංජානුවරට වැඩම කළා වස්සසන්ත. අනේ පින්නතුනි ඔය මාර්යා නිතරම බලා ඉන්නේ මේ කුසල් සිත් නැතිකරන්න. ඉතින් මාර්යා මොකද කළේ අර වේරංජික බ්‍රහ්මතුමාට ආවේශ වුණා. ආවේශ වෙලා දැන් මේ නගරයට විශාල දුර්භික්ෂයක් ඇති කළා. ඉතින් වේරංජික බ්‍රහ්මතුමාට දැන් ආරාධනා කළාට ඒක අමතකයි. මොකද මාරාවේශ වෙලා නමුත් බුදුරජාණන් වහන්සේ වේරංජා නුවරම වස්සසුවා. අනේ පින්නතුනි මුළු නගරේටම දැන් විශාල ආහාර හිගයක්. ඉතින් වික්ෂන් වහන්සේලා මුළු වේරංජා නුවර පුරාම පින්ඳ පාත යනවා. අනේ කිසිවක් ලැබෙන්නේ නැහැ. ස්ථාත්‍ර ඇතුව විහාරයට එනවා. ඉතින් අන්තිමේදී මේ වික්ෂුන් වහන්සේලා මොකද කළේ? මේ ප්‍රදේශයට ඇවිල්ලා හිටියා අස්වැළඳුන් කණ්ඩායමක්. මේ අස්වැළඳුන් කණ්ඩායම මේ අස්වැයන්ගේ ප්‍රෝජනය සඳහා යව කියන ධාන්‍ය වර්ගයක් ගෙනලා තිබුණා. ඉතින් වික්ෂුන් වහන්සේලාට පින්ඳ පාත ලැබුණ නැති වුණාම උන්වහන්සේලා යනවා අර අස්වැළඳුන් ඉන්න තැනට. අනේ මේ අත්ත මොකද කරන්නේ? හුන්ඩුව හුන්ඩුව නැත්තම් පතපත අර පාත්‍ර වලට පිළිගන්නනවා. මේ අක්ෂය ආහාරයට ගන්න දෙයක්. ඉතින් පින්නතුළු මේක විහාරයට ගෙනල්ලා ඇල්ලතුරෙන් පොඟවලා කොටලා වික්ෂුන් වහන්සේලා වළඳනවා. අනේ අනද මහණියන් වහන්සේ අනද මහණියන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේත් මේක පින්නතුනි කොටලා බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. බත් මහා පොළව හත්කාරයක් කම්පා කරමින් මහා දන් දීපුත්තමයට සිද්ධ වෙච්ච දේ. මෙන්න ලෝක ධර්මයන්ගේ ස්වභාවය. අනන්ත අපරිමාණ දන් දීපු දාන පාරමිතාව, දාන උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් සම්පූර්ණ කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් මෙන්න මේ වස් කාලයේ මෙහෙම මොහොන පාණ්ඩ සිද්ධ වුණා. මෙන්න මේකයි පින්නතුනි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඒ විතරක් නෙවෙයි. තවත් අවස්ථාවක උන්වහන්සේට පිපාසයට තනික්ක්වත් හොයා ගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. අර දාසියක් විසින් සුන්සාලෙන් කොටලා අල්ලේ කියලා පදම් කරගත්ත ගින්නින් පුලුස්සාගත්ත ලුණු නැති කුඩු රොටියකින් උන්වහන්සේට යැපෙන්න සිද්ධ වුණා. හැබැයි මේ කාරණා මෙහෙම වුණා. එදා අනාථ පින්නික සිටුතුමා විසාකා මහා උපාසිකාව බන්දුල මල්ලිකාව ඒ වගේම චිත්‍ර ගෘහපතිතුමා ධම්මික උපාසකතුමා කොසල් මහරජතුමා මේ ආදී දායක දායිකාවන්ගෙන් ප්‍රණීත ආහාර පාන ලැබුණා. ඒ ලැබීම් නොලැබීම් දෙකේදීම පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම සමසිත ඇති ඉවසුවා. උන්වහන්සේ කවදාක්වත් ලාභයේදී උද්ධාමයටපත් උනේ නැහැ, පත්වන්නේ නැහැ. අලාභයේදී කවදාක්වත් කනගාටුවකට දුකකටපත් උනේ නැහැ, පත්වන්නේ නැහැ. ඒක තමයි ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. එතකොට මේ ආර්යයන් වහන්සේලාගේ ඥානයාත මාර්ගයේ ගමන් කරන අපි හොඳට මතක තියාගන්නට ඕනේ. ලාභයක් ලැබුණාම ඕනවට වඩා උද්ධාමයටපත් වෙන්න හොඳ නෑ. අලාභයක් ලැබුණාම ඕනවට වඩා දුක් වෙන්න හොඳ නෑ. අඬන්න වැළපෙන්න හොඳ නෑ. පින්නතුනේ මේ ලාභ අලාභ කියන දෙක කාටත් පොදු ධර්මතාවයන් කියලා අපි හිත හදා ගන්නට ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපේක්ෂාව නැත්නම් මධ්‍යස්ථ භාවය ඒකාන්තයෙන් පුරුදු කරන්නට ඕන. එනිසා මේ පින්නතුන්ලා අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අදිෂ්ඨාන කරගන්නට ඕන. කවදාකවත් මන් ලාභයක් ලැබුණාම ඕනවට වඩා උද්ධාමයට පත්වන්නේ නැහැ. අලාභයක් ලැබුණාම මම ඕනුවට වඩා කම්පාවට පත්වන්නේ නැහැ. මම මධ්‍යස්ථ භාවයෙන් ඒ සියල්ලම ඉවසනවා. ධර්මයේ ආනුභාව බලෙන් මට උපේක්ෂාව පුරුදු කරගන්න ලැබේවා කියලා කවුරුත් අදිෂ්ඨාන කරගන්න වටිනවා. ඒක තමයි පින්නතුනි මේ ධර්ම දේශනාවෙන් මෙයන්ට ගන්න තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵලය. ඒතර ලාභ අලාභ. ඒතර දැන් මේ ලාභ අලාභ කියන මේ කාරණා දෙක පිළිබඳව මෙයන්ට සාමාන්‍ය අවබෝධයක් ඇති වෙන්නට ඇති. ඊළඟට පින්නතුනි යස අයස යකේ කියලා කියන්නේ ಗುಣගෝසාව. ඊළඟට අයසේ කියලා කියන්නේ අපකීර්තිය. කීර්තිය අපකීර්තිය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ಗುಣගෝසාව දෙව්ලොව බඹලොව දක්වා විහිදී ගියා. උන්වහන්සේගේ මහා කාරුණිකත්වය, සහනශීලත්වය, අසරණයන්ට පීඨ වීම, මෞපිය උපස්ථාන මෙන්න මේ ආදී ගුණයන් නිසා බොහෝ අය බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කළා. මෙන්න මේ කීර්ති ඉවස ගන්නට බැරි වුණු අන්න තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට අභූතෙන් චෝදනා කළා. අර සුන්දරී පරිබ්‍රාජිකාව මරලා දෙවුරන් විහාරසල ඒ වල දාලා මේක සරුවත්ඥන් වහන්සේගේ උන්වහන්සේගේ ගෝලයන්ගේ වැඩක් කියලා ප්‍රසිද්ධ කළා. ඉතින් පින්නතුනි මේ අපකීර්ති පැවතුනේ ටික දවසයි සත්‍ය හෙළි වුණා. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ වදාළේ අපි මේවට කම්පාවෙන්න නරකයි. මේක ලෝකේ පුරාතන ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කළා. බලන්නේ දා කිංච මානවිකාව නිර්පරාද බුදුරජාණන් වහන්සේට අපහාස කළේ. ඒ කියන්නේ පින්නතුනි මේ චින්තමාන විකාව බොහොම රෝමක් තැනක්තියා. මේ තැනක්තිය අන්‍ය තීර්ථකයන්ගෙන් අල්ලස් ගත්තා. මොකටද බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට. ඉතින් මේ තැනැත්තිය මොකද කරන්නේ? හවස් වෙනකොට ජේතවනාරාම පැත්තට යනවා. නැග උදේ පාන්දර මේ තැනදී ජේතවනාරාම පැත්තේ ඉඳලා එනවා. ඉතින් මිනිස්සු අහනවා මේ කොහෙන්දලා දෙන්නේ? ඉතින් කියනවා පින්නතුනි මම මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සමග එක ගඳ කුටි වාසය කරලා තමයි එන්නේ. මේ විදිහේ මහා අපරාධ, මහා නිර්පරාධ අභූත චෝදනාවන් බුදුරජාණන් වහන්සේට කළා. නමුත් මේක සාර්ථක වුණේ නැහැ. අන්තිමට මේ තැනැත්තිය මොකද කළේ? ගැබෙන එකක විලාසයෙන් එදා බුදුරජාණන් වහන්සේ රාජරාජ මහා මාත්‍යවරුන්ට ඒ වගේම සිව්වණක් පිරිසට ධර්ම දේශනා කර කර ඉන්න අවස්ථාවක එතෙන්ට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කළා මෙන්න මේ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ නැගණියනි මේ කාරණේ දන්නේ මාත් ඔබත් පමණයි. උන්වහන්සේ ඔච්චරයි පින්නතුනි වදාලේ සත්‍ය හෙළි වුණා. ඒ නිසා පින්නතුනි මේ කීර්ති අපකීර්ති කියන දෙක පොදු ධර්මතාවයක්. මේවා අපි ඉවසන්නට පුරුදු වෙන්නට ඕන. අද බලන්න මේ අපකීර්ති ඉවස ගන්නට බැරුව සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ පවා සමහරු නැති කර ගන්නවා. මොකද මේ අපකීර්ති ඉවස ගන්නට බැරුව. එනිසා මේ පින්නතුල්ලාද මේ බණහල අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒකාන්තෙන් මම කීර්තියේදී උඩඟු වන්නේ නැහැ. අපකීර්තියේදී දුකටපත් වන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නට ඕන. මේක ඉතාමත් වැදගත්. මේ ධර්ම දේශනාවෙන් මේ අත්තන්ට ගන්න තියෙන ආදර්ශයත් ඒකයි. උපේක්ෂාවය කියන එක පින්නතුනේ අපි නැවත නැවත කියන්නේ ඉතාමත් අවශ්‍යයි පින්නතුන් නිවන් අවබෝධ කරගන්නට. ඒ නිසා මේ පින්නත් සැමට යස ආයස කියන මේ අවස්ථා දෙකේදී සමසිත ඇතිව වාසය කරන්නට ධර්මයේ අනුභව බලෙන් ලැබේවා හැකි වේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. ඊළඟට පින්නතුනි නින්දා ප්‍රශංසා. නින්දාවේ කියලා කියන්නේ අගුණ කතනය. ප්‍රශංසාවේ කියලා කියන්නේ ಗುಣ කතනය. එතකොට ලාභ, අලාභ, යස ආයස වගේ තමයි මේ නිന്ദා ප්‍රශංසා දෙකක් මිනිස්යා කරා මිනිසා කරා ලං වෙනවා. කුමන බලවේගයකින්වත් මේකත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේකත් අර ලෝක ධර්ම වගේම තමයි ඉතින් මුලින් කියපු ලෝක ධර්ම වගේම තමයි මේ ලෝක ධර්ම දෙකත් මිනිස්යා කරා වරින් වර නගා වෙනවා. කොහොමවත් මේකත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. එතකොට පින්නතුනි මේ නින්දාවේ ප්‍රශංසාවේ කියලා කියන එක පුරාතන ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පුරාතන ධර්මයක් කියලා කියන්නේ මේක පින්නතුනි අනාගතයටත් එහෙමයි වර්තමානෙටත් එහෙමයි අතීතෙටත් එහෙමයි. මේක හැමදාම පවතින දෙයක්. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරේ වැඩ ඉන්නකොට අතුල කියන උපාසක මහත්තයා 500ක් උපාසක පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ දකින්නට ජේතවන මහා විහාරයට ආවා. ඇවිල්ලා අතුල උපාසක මහත්තයා ඒ මුලින්ම හම්බෙච්ච කුඩා ස්වාමින් වහන්සේ නමකට වන්දනා කළා. උන්වහන්සේ බොහෝම විවේකකාමී කෙනෙක්. උන්වහන්සේ සුවපත් වේවා කියලා නිශ්ශබ්ද වුණා. ඉතින් අතුළු පාසක මහත්තයාට හොඳටම කේන්ති ගියා. අපි මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා මේ හාමුදුරුව අපට එක වචනයකින්වත් සංග්‍රහ කළේ නැහැ. ඉතින් ගියා පින්නතුනි ආනන්ද හාමුදුරුව ළඟට. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහලා මතක් කරනවා ස්වාමීනි අපි මෙහෙම ආවා අර මුලින්ම හම්බෙච්ච හාමුදුරුව අපට වචනකින්වත් සංග්‍රහ කළේ නැහැ. ඉතින් පින්නතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ <clears throat> බොහෝම කාර්ය බහුල කෙනෙක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන්නට ඕන. ආගන්තුක ස්වාමීන් වහන්සේලා පිළිගන්නට ඕන. ඒ වගේම රාජරාජ මහා මාත්‍යවරුන්ට බණ කියන්නට ඕන. මේ ආදී වශයෙන් ශාසනය බොහෝම කාර්යබහුල උත්මයක් තමයි ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ ඒ ප්‍රශ්නේ විසඳන්න ගියේ නෑ. උන්වහන්සේ අතුල පාසක මහත්මයාට ලස්සනට ධර්ම දේශනාවක් සිද්ධ කළා. මේ ධර්ම දේශනාව බොහෝම විචිතුරුවන් දෙමින් සිද්ධ කළා. ඉතින් අතුල පාසක මහත්මයාට බොහොම සතුටුයි. හැබැයි කෙටියෙන් සිද්ධ කළේ. උන්වහන්සේ කාර්ය බහුලයිනේ. ඉතින් මේකටත් අතුළු පාස් මහතර කේන්ති ගියා. ආනන්ද හාමුදුරු, කුසල් මහරජුරු, බිම්බිසාර රජුරු වගේ ආවනම්, අජාසත් රජතුමා වගේ ආවනම් පැය ගණන් බණ කියනවා. නමුත් අපට බොහෝම කෙටියෙන් බණ කිව්වේ කියලා උන එතනත් සෞත්ව කරගත්තා. ඊළඟට යන්න තියෙන සරියුත් මහරහතන් වහන්සේ ළඟට උන්වහන්සේ ළඟට ගියා. ඊළ මතක් කළානේ ස්වාමීනි අපි මෙහෙම ආවා එක හාමුදුරු නමක් කතා කළේවත් නැහැ. ආනන්ද හාමුදුරුවෝ නම් හොඳ ලස්සනට බණ ටිකක් හැබැයි කෙටියෙන්. ඉතින් මේ වෙලාවේ පින්නතුනේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් මේක වැඩි විසඳන්න ගියේ නෑ. උන්වහන්සේ බණ කියන්න පටන් ගත්තා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාව, ප්‍රතු ප්‍රඥාව, ධවන ප්‍රඥාව, තීක්ෂණ ප්‍රඥාව, නිර්වේදක ප්‍රඥාව මේ ආදී ප්‍රඥාවන්ගෙන් යුක්ත උත්තමයා තමයි සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ ධර්ම දේශනා කළා පැය ගණනාවක්. හැබැයි බොහෝම ගැඹීර බණක්. ඉතින් අතුල පාසක මහත්තයාට මේ බණ තේරුනේ නැහැ. ඔන්න ඔතනක් තේන්ති ගියා. මේ හාමුදුරුවෝ මේ පැය ගාණක් කිව්වත් අපට මුකුත් වැටහුනේ නැහැ. ඉතින් එතනක් ඉස්සෞතු කරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරන ස්වාමීන් අපි ආවා එක හාමුදුරුවනමක් කතා කළේවත් නෑ. ඒ වගේම අනද මාහිමියන් වහන්සේ බණක්ව බොහොම කෙටියෙන්. සරියුත් මහරහතන් වහන්සේ බණක් කිව්වා දීර්ඝව නමුත් අපට තේරුණේ නෑ. ඉතින් මොකම අපහාසාත්මකව තමයි මෙතුමා මේක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. චෝදනාත්මකව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. උන්වහන්සේ සිනහ පහල කරලා වදාරනවා අතුල මේක පුරාතන ධර්මයක්. පුරාතන ධර්මයක් කියලා කියන්නේ මේ නින්දාව ප්‍රශංසාවේ කියන එක පුරාතනයි. මේක අතීතෙත් එහෙමයි, වර්තමානෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. අතුල මේ ලෝකේ කතා නොකර හිටියොත් බයිනෝ. ඒක තමයි මේ සමාජයේ හැටි. ඊළඟට මද වශයෙන් කතා කළත් බයිනවා. ඊළඟට දීර්ඝ වශයෙන් කතා කළත් බයිනවා මේක ලෝක ස්වභාවය. දැන් බලන්න පින්නතුනේ කෙනෙක් කතා නොකර හිටියොත් අපි කියනවා හරි ආඩම්බර කාර්යයක් කියලා අපි දොස් කියනවානේ මේ සමාජය හැමනේ. ඒක ඇත්ත. කතා නොකර හිටියත් බයිනවා. ඊළඟට පින්නතුනේ මද වශයෙන් කතා කළොත් ඒත් එහෙමයි මෙයා වැඩි කතා කරන්නේ වචන රත්තරන් වෙන්න ඇති කියලා නොඑක් දොස් කියනවා මිනිස්සු. ඊළඟට පින්නතුනි දීර්ඝ වශයෙන් කතා කළොත් තියෙන අපෝ මෙයාට අහු වුණොත් කෝච්චියට අහු වුණා වගේ කියලා. ඉතින් ඔය විදිහට පින්නතුනි කතා කළත් බයිනවා නොකළත් බයිනවා මේ සමාධියේ ඇති හැමයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාारण අතුල මේක පුරාතන ධර්මයක්. මේක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ විදිහට ධර්ම දේශනා කළා ඒතර බලන්න මේ ධර්ම දේශනාව අවසානයේ අතුරු උපාසක මහත්තයා මේ ධර්මයේ තේරුම් ගත්තා. ඉතින් අපි තේරුම් ගන්නට ඕන පින්නතුනි මේ නිന്ദා ප්‍රශංසා කියන දෙක පුරාතන ධර්මයක් හැමදාම පවතින එකක්. බලන්න අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් මේ නිന്ദා නිന്ദා අපහාසයට ලක් වූ වෙනත් සාත්වරයක් නැති තරම් උන්වහන්සේ පුදුම විදිහට මේ නිന്ദා අපහාසවලට ලක් වෙලා තියෙනවා. ඒ නිന്ദා අපහාසවලට උන්වහන්සේ ලක් වුණාට උන්වහන්සේව ගණන් ගන්නේ නැතුව ඉදිරියටම ගමන් කරපු නිසා තමයි උන්වහන්සේගේ ධර්මය උන්වහන්සේට ප්‍රතිලිප කරන්නට පුළුවන්කම ලැබුණේ. ඇත්ත වශයෙන්ම පින්නතුනි එදා අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියානු සමාජය ඇති කළේ බලවත් විප්ලවයක්. විප්ලවයක් කියලා කියන්නේ මේ අද කාලේ තියෙන විප්ලව නෙවෙයි. මේක සැබෑම විප්ලවයක්. ඒ කියන්නේ පින්නතුනි බලන්ද එදා ඉන්දියානු සමාජයේ විශාල ආගම් රාශියක් තිබුණා. මේ ආගම්වල ශාස්ත්‍රු බොහෝම වයෝවෘද්ධය. ඒ වගේම මේ අයට විශාල අනුගාමික පිරිසක් හිටියා. නමුත් තුරුණුවියේ පසුවිච්ච අපේ සරුවත්ඥන් වහන්සේ තමන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ප්‍රචලිත කරේ මේ නිന്ദා අපහාසවල ගණන් ගන්නේ නැතුව මේ නිന്ദා අපහාස ගණන් ගත්තා නම් උන්වහන්සේට කවදාකවත් මේ ධර්මයේ ප්‍රචලිත කරන්නට පුළුවන් කමක් නැහැ බලන්න පින්නතුනි වවුලෝ එන්නේ පළ තියෙන ගස්වලට පළ නැති ගස්වලට කවදාකවත් සත්තු වෙන්නේ නැහැ කුරුල්ලෝ ආදී සත්තු වෙන්නේ නැහැ ඵල තිබුණොත් තමයි ඒ ගස් වලට සත්තු වෙන්නේ. අන්න ඒ වගේ තමයි සමාජයේ යම්කිසි මෙහෙයක් කරන්න ඉදිරිපත් වූයෙකුට තමයි මේ සමාජ විවිධාකාර දෝෂාරෝපණයන් තිලක්වන්න සිද්ධ වන්නේ. ඒක සමාජ ලක්ෂණයක්. ඒ නිසා මේ පින්නතුල්ලා මේ නිന്ദා ප්‍රශංසා කියන මේ අවස්ථා දෙක හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. බලන්න බුදුරජාණන් වහන්සේ අර හැමදාම තවත් හැමදාම මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ දිහා බලනවා. ඒක උන්වහන්සේගේ දිනචරියාව එක්තරා අංගයක්. පින්තුන එහෙම බලනකොට උන්වහන්සේ දැක්කා මාගන්ධි බ්‍රහ්මණතුමාත් එතුමාගේ භාර්යාවත්. ඉතින් නිවන් අවබෝධ කරගන්නට හේතු සම්පත්තියන උදවිය ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මෙයන්ට පිහිට වෙන්නට ඕනේ කියලා පා ගමනින්ම මේ මාගන්ධිය බ්‍රහ්මණතුමා ඉන්න තැනට වැඩම කළා. එතකොට මාගන්ධිය බ්‍රහ්මණයා කියලා කියන්නේ අන්ධ භක්තිකේ නැත්තම් වෙන ආගමක් අදහපු කෙනෙක් නැත්තම් ගිනි දෙවියෝ අදහපු කෙනෙක් ඒ කියන්නේ ගිනි දෙවියෝ පුදනවා කියලා කියන්නේ රත්තරන් ආදී වටිනා වස්තු ඒ වගේම ගිත්තෙල් ආදී තෙල් වර්ග දාලා ගිනි ගොඩක් ගහලා ඒ ගින්නෙන් දෙවියෝ පුදනවා. මේ විදිහ අන්ධ භක්තියේ අන්ධ භක්තිකෙක් තමයි මේ මාගන්ධිය බ්‍රහ්මණතුමා. පින්තුණු බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුට පිළිටවන්න ඕන නම් එතුමාගේ කුලයේ මලය ඒ වගේම ආගම මුකුත් හොයන්නේ නැහැ. එයත්න්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ පිහිට වෙනවා. තුන් වහන්සේ මාගන්ධි බ්‍රහ්මතුමා ළඟට ඇවිල්ලා පෙනී සිටියා. මාගන්ධි බ්‍රහ්මතුමා බැලුවා කවුද මේ අසමසම පුරුෂයා? බොහෝම ලස්සන කෙනෙක්. ඉතින් ළඟට ගිහිල්ලා කවුද ඔබ කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාारण මම තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. ඉතින් මේ වෙලාවේ මාගන්ධි බ්‍රහ්මතුමාට මතක් වුණේ තමන්ගේ දුව. තමන්ගේ ගෙදර ඉන්න දියණිය තමයි මතක් වුණේ. මේ පුරුෂයා බොහෝම ලස්සනයි. මගේ දියණිය මේ අත්තර සරණ පාවා දෙන්න ඕන. මොකද පින්නතුනේ දැන් අපි පිටරටකට ගියොත් එයත් අපිට වඳින්න කියන්න දන්නේ නැහැ. එයත් අපිට ආචාර කරන්නේ සාමාන්‍යයෙන් අතට අත දීලා ඒ විදිහට තමයි එයත් අපිට අපිව පිළිගන්නේ. ඒ වගේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ සරුවක්නය උන්වහන්සේගේ වටිනාකම මෙයත් අර තේරෙන්නේ නැහැ මොකද මෝහ පටලෙන් පැටිලා පැටලිලා මෙයත් ඉන්නේ. ඉතින් මෙයත්න්ට බුදුරජාණන් වහන්සේගේ ගුණ පේන්නේ නැහැ. නමුත් මේ ශරීර සම්පත්තියට පැහැදුනා. ඉතින් පැහැදිලා ගෙදර දුවගෙන ගිහිල්ලා තමන්ගේ භාර්යාවට කිව්ව අපේ දුව සරසන්ට අපේ දුවට ගැළපෙන පුරුෂයෙක් අද මම දැක්කා. එතකොට පින්නතුනි මේ මාගන්ධිය තරුණිය බොහොම රූමත් කෙනෙක්. ඉතින් මේ මාගන්ධිය ග්‍රහක්මනතුමා කිසිම කෙනෙකුට මේ තනත්තිය සරණ පාවා දුන්නේ නැහැ. උදේනි රජුරෝ පවා ආව නමුත් සරණ පාවා දුන්නේ නැහැ ගැළපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ප්‍රවෘත්තිය මුළු නගරයම ප්‍රසිද්ධ වුණා. අද මාගන්ධිය තරුණියට ගැළපෙන පුරුෂයෙක් ඉන්නවා කියලා බ්‍රහ්මණතුමා කියනවා. ඉතින් විශාල පිරිසක් මේ අසම සම්පුරුෂයා දකින්නට මෙතෙන්ට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විරාජමානව මේ ගහක් මුල වැඩ ඉන්නවා. ඉතින් මේ බ්‍රහ්මණතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරන මම ඔබ වහන්සේට සරණ පාවා දෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වෙලාවේ වදාරනවා ගහක්මන තුන ඔබතුමාට මම පළමුවෙන් කාරණයක් කියන්නම්. මං කිඹුල්වත්පුර වැනි රාජධානියක් අතහැරලා <clears throat> යසෝදරාවන් වැනි බිරිඳක් අතහැරලා රහල් කුමරුන් වැනි පුත්‍රවණක් අතහැරලා රම්ම්‍ය සුරම්ම්‍ය සුබවැනි මාලිගා අතහැරලා එවැගේම සතර මහා නිධානය අතහැරලා සක්විති රජකම් පවා අතහැරලා මම ගිහි ගෙයින් ඉක්මුණා අවුරුදු 6ක් ප්‍රධාන වීරිය කරලා ගෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර් පරාජය කරලා මම ලෞතුරා බුදු වුණා මෙන්න මේ මාර් පරාජය කරන අවස්ථාවේ මාරයාට වන පරාජයවස ගන්නට බැරුව ආපු මාර දීවරුන් තුන්දෙනා දැකලවා මට පංචකාමී කිසිදු ආසාවක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ තවදුරටත් මෙන්න මෙහෙම විස්තර කරනවා. දිස්වාන තණ්හං අරතිං රංගංච නාහෝසි චන්දෝ අපි මේ තුනස්මින් කිනේ විදං මුත්ත කරීස පුන්නං පාදාපිනං සම්පුසිතුන්න ඉච්ඡේ තණ්හාර තිරංගා කියන මාර ස්ත්‍රීන් තුන් දෙනා දැකලවත් මට පංචකාමයේ කිසිඳු ආසාවක් ඇති වුණේ නැහැ. මේ අසුචි හා මූත්‍ර පිරුණු තගේ දුව ඔබගේ දුව මගේ කකුලෙන්වත් මම ස්පර්ශ කරන්න කැමති නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්නතුනි පුදුම දෙයක් සිද්ධ වුණා. මේ දේශනාව අවසානයේදී මාගන්ධිය බ්‍රහ්මතුමා එතුමාගේ භාර්යාවත් සෝහාන් සකදාගාමි අනාගාමි කිනුත්තරීතර තත්වයටපත් වුණා. හැබැයි මේ දෙමහල්ලන් දෙදෙනා මේ ආර්ය භාවයටපත් වුණත් මේ දියණිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා. මේ ශ්‍රමණයා මට අකමැති නම් අකමැති නොකිය මා බොහෝම පහත් ආකාරයේ මට සැලකනවා. හොඳයි මට පරිලන සැමියෙක් හම්බෙච්ච දවසක මම මේ ශ්‍රමණයන් වහන්සේගෙන් පලි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කෙරේ වෛර බැඳගත්තා. අනේ මෙහෙම කාලේ ගත වුණා. මේ දෙමහල්ලෝ දෙදෙනා මේ දරුවා මේ තමන්ගේ දියණිය තමන්ගේ ඥාතීන්ට බාර දීලා සසුන්ගත වෙලා මහා රහත් භාවයටපත් වුණා. අනේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඔහොම වඩින ගමන් චාරිකායි වඩින ගමන් පසු කාලේ කොසඹෑ නුවරට වැඩම කළා. කොසඹෑ නුවරට වැඩම කළාම මාගන්ධියා ඒ රටේ රජුරුවන්ගේ නැත්නම් උදේනි මහරජතුමාගේ අග්‍ර මහේසිකාව බවට පත් වෙලා හිටියේ. ඔන්න බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩියා කියනකොටම මේ තැනැත්තියට පරණ වෛරය මතක් වුණා. දැන් නම් මේ ශ්‍රමණයන් වහන්සේගෙන් පරිගන්න හොඳම අවස්ථාව කියලා ඒ රටේ හිටිය සොඩා සෝදුවන්ට අල්ලස් දුන්නා. අල්ලස් දීලා කිව්වා බුදුරජාණන් වහන්සේ යන යන හැම තැනකටම ගිහිල්ලා අපහාස කරන්ට අනේ පින්නතුනි මේ ඇත්තෝ හයක් හතරක් නොතේරෙන මේ ඇත්තෝ බුදුරජාණන් වහන්සේ යන යන හැම තැනටම ගිහිල්ලා පින්නතුන අපහාස කරන්න පටන් ගත්තා. ඉතින් මේ අවමාන ඉඳ විඳදරා ගන්න බැරි විච්ච ආනන්ද හාමුදුරුව අඬාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ පින්නතුනේ පුදුමාකාර ආදරයක් තියෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ සෙවණැල්ල වගේ නිරන්තරයෙන් උන්වහන්සේට උපස්ථාන කරගෙන උන්වහන්සේට කිසිම අපහසුතාවයකට පත් වෙනවට ආනන්ද හාමුදුරුවෝ කැමති නැහැ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ නගර වාසීන් අපිට බයිනවා. අපි මේ නගරෙන් යමු ස්වාමීනි. හොඳයි ආනන්ද කොහේ යන්නද අනේ ස්වාමීනි වෙන නගරයකට යමු. හොඳයි ඒ නගරෙදිත් අපිට බැන්නොත් අපි මොකද කරන්නේ? අනේ ස්වාමීනි එයින් නොනැවති තවත් නගරයකට යමු. හොඳයි එහෙනම් දෙවිදිත් අපිට බැන්නත් අපි මොකද කරන්නේ? අනේ ස්වාමීන් එයින් නොවන වෙති තවත් තවත් නගරවලට යමු. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා <clears throat> ආනන්දේ යෑම සුදුසු නැහැ. යම් තැනකදී අධිකරණයක් ඇති වුණොත් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නය විසඳලා තමයි අපි අනිත් තැනට යන්නට ඕන. ඒ නිසා ආනන්ද අපි යන්නට ඕන නෑ කියලා උන්වහන්සේ අර වික්ෂුන් වහන්සේලාගේ හිත තනසමින් මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. අහන්නාගෝව සංගාමේ ඡාපාතු පතිතං සරං අතිවාක්‍යං පිතිං කිස්සං දුත්සීලෝහි බහූජනෝ ආනන්දය මා සතන් බිමට පැමිණි ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණි ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණ යතා සිවුද ගින්නන ඊපාරවල් ඉවසනවා වගේ මේ දුස්සීල ජනතාව බවින දේවල් මම ඉවසනවා කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගේ හිත හැදුවා. අනේ පින්නතුනේ මේ අවමානයේ පැවතුනේ දින හතක් පමණයි බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරම ඒ වස් කාලයේ ගත කළා. ඒ නිසා මේ පින්නතුල්ලා හොඳට හිතට ගන්නට ඕන මේ නිന്ദා කියන ඒවා පින්නතුනි ප්‍රශංසා කියන ඒවා බොහෝම తాවකාලිකයි. මේ වගේ වැඩි මේවැනි ප්‍රශංසාවක් ලැබෙනකොට අපි ලොකුවට උද්ධාමයටපත් වෙලා ඉඳ වෙන්න හොඳ නැහැ. ඊළඟට පින්නතුනේ ප්‍රශංසා දුකක් ලැබෙනකොට නින්දාවක් ලැබෙනකොට අපි කනගාටුවට පත්වන්න හොඳ නැහැ. මෙන්න මේ දෙකේදී අපි මුලින් කිව්වා වගේ උපේක්ෂා සහගතව මධ්‍යස්ථ භාවයෙන් ඉන්නට පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් කියලා අපි මතක් කරනවා. ඒ නිසා මේ පින්නතුන්ලාට ධර්මයේ ආනුභාව බලෙන් ඒකාන්තයෙන්ම උපේක්ෂා පුරුදු කර ගන්නට ලැබේවා. නින්දා ප්‍රශංසා කියන මේ අවස්ථා දෙකේදී සමචිත්තතිව <clears throat> වාපේ කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාද බලයෙන් <clears throat> ලැබේවා ලැබේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා ඊළඟට පින්නතුනි අවසාන ලෝක ධර්ම දෙක තමයි දුක සැප. සැප දුක. එතකොට පින්නතුනි මේ දුක සැපයි කියලා කිව්වම දුකයි කියලා කියන්නේ දුම්නස් උපදවන හැඟීම් දුකයි. ඊළඟට සැපයි කියලා කියන්නේ සොම්නස් උපදවන හැඟීම් සැපයි. එතකොට අපි සෑම කෙනෙක්ම දුකට අකමැති සැපයට කැමතියි. නමුත් පින්නතුනේ අපි කැමති දේ වගේම අපි අකමැති දේත් ලැබෙනවා. ඒක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. හැබැයි ඉතින් අපි මෙතන දුකයි සැපයි කියලා දෙකක් අල්ලගත්තට බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ මේ ලෝකය පින්නතුනි එහෙන් පිටින්ම පිහිටලා තියෙන දුකේ මත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් සම්මුති වශයෙන් මෙතන ලෝක ධර්ම හැටියට දුකයි සැපයි කියලා දෙකක් තියෙනවා. එතකොට පින්නතුනි දැන් පුහුදුන් අපට අපේ ප්‍රියමනාප කෙනෙක් අපෙන් අයින් වෙලා ගියාම අපට විශාල දුකක් ඇති වෙනවා. ඒක තමයි මේ පුහුදුන් ගතිය. නමුත් පින්නතුනි මේ වෙලාවේදී අපි අර උදාාර චරිතවත් ඇති පුද්ගලයන් ගැන හිතලා මෙනෙහි කරලා ඒ දුක නැති කරගන්නට මහන්සි ගන්නට ඕන. ඒක ඉතාමත් වැදගත්. මොකද දුකයි කියලා කියන දුක් දුක්ඛිත භාවය කියලා කියන්නේ තියෙන්නේ අකුසලයක්. අපි යම් කිසි දෙයකට දුක් වෙනවා නම් ඒක අකුසලයක්. ඒ නිසා අපි මේ දේ තේරුම් අරගෙන අර උදාාර චරිතවත් ඇති පුද්ගලයන් ගැන නිතර මෙනෙහි කරන්නට ඕන. බලන්න බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව කියන්නේ පිනතුනේ පුදුම අම්මා කෙනෙක්. පුදුම තැනක් තියා. ඒ කියන්නේ මේ තැනැත්තිය දවසක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහා සංඝ රත්නයට දානේ පූජා කරමින් සිටියා. මෙන්න මේ වෙලාවේ මේ තැනැත්තියට රාජපුරුෂයෙක් ලිපියක් ගෙනත් දුන්නා. එතකොට මේ බන්දුල මල්ලිකාවගේ ස්වාමි පුරුෂයා තමයි බන්දුල සෙන්පතියා. ඉතින් මේ දෙපළට හිටිය දරුවෝ 32ක්. ඔක්කොම නිරුණු දරුවෝ. ඉතින් මේ ඔක්කොම පින්නතුනේ රාජ්‍ය සේවය තමයි කළේ. ඉතින් යම් කිසි රාජ කුමන්ත්‍රණයකින් මේ ස්වාම පුරුෂයා ඇතුළු දරුවෝ 32ම එකම තැන ඝාතනය කරලා කියලා මේ තැනැත්තෙන් ලිපියක් හම්බුණා. අනේ මේ තැනැත්තිය පින්නතුරු මේ ලිපිය අරගෙන ඉනේ හංගාගෙන තමන් එදිච්ච කාර්යය තවදුරටත් යෙදුණා. මෙන්න මේ වෙලාවේ දාසියක් ගෙනාපු හිතෙල් කලයක් මේ ගේ මැද වැටුණා. ඉතින් මේක දැක්ක සරියොත් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ කාන්තාවන්ගේ සිත්මන්ට වෙනස් වෙනවා. දැන් විශාල වේදනාවක් බන්දුල මල්ලිකාවට මේ ගිතෙල් කලය ගැන ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ තැනට බණක් කියන්න ඕන කියලා මල්ලිකාවෙනි බිද්දන ධම්මෝ බිද්දතින චිත්තේ තබ්බා නස්සන ධම්මෝ නස්සතින චිත්තේ තබ්බා. මල්ලිකාව නිබිදෙන දේවල් බින්දෙනවා. ඒ ගැන හිතන්ට එපා. නැසෙන දේවල් නැසෙනවා ඒ ගැන හිතන්ට එපා. ඉතින් මේ වෙලාවේ මේ තැනැත්ති මොකද කළේ? අර ඉනේ හංගාගෙන හිටි ලිපිය සරියුත් මහ රහතන් වහන්සේට දුන්නා. මේ බලන්න ස්වාමීනි මගේ දයාබර ස්වාමි පුත්‍රයා ඇතුළු පුත්‍රයෝ 30 දෙනාම ඝාතනය කළා කියලා මට ලිපිය හම්බුණා. නමුත් මම ස්වාමි පුත්‍රයන්ගෙන් නොසිතා ඔබ වහන්සේලාට මේ දාණය සකස් කළා. ඉතින් මම මගේ ස්වාමි පුත්‍රයන් ගැන නොසිතූ මම මේ ගිතෙල් කලේ ගැන කොහොමද කම්පා වෙන්නේ? ඒ වෙලාවේ පින්නතුනි සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ පුදුමයටපත් වුණා. එතන හිටිය පුහුදුන් වික්ෂුන් වහන්සේලාට කඳුළු වැටුණා. මොනතරම් ඉවසීමේ ශක්තියක් මොනතරම් අදිවාසනා ශක්තියක් බන්දුල මල්ලිකාවට තියනවද කියලා ඉදිරිතුන් වහන්සේට කල්පනා කළා. ඒ නිසා පින්නතුනි මේ ඇත්ත හොඳට ආදර්ශයට ගන්න වටිනාම චරිතයක් තමයි බන්දුල මල්ලිකාවගේ චරිතය. බලන්න තමන්ගේ තමන්ට කිසිම තමන්ගේ තනියටවත් එකම පුතෙක්වත් ඉතුරු වෙලා නැහැ. මේ ඔක්කොම ඝාතනය වෙලා තිබිච්ච අවස්ථාවේදී බන්දුල මල්ලිකාව බොහෝම හොඳින් දානය පිළිගැන්නුවා. ඒ නිසා මේ පින්නතුරුලා මේ වගේ කාරණා ආදර්ශයට අරගෙන එවැනි බලගත් දුකක් ඇතිවෙච්ච අවස්ථාවලදී මෙයත් පුදුම විදිහට ඉවසන්නට පුරුදු වෙන්නට ඕන. ඒක තමයි පින්නතුනි අපිට මේ කතා ප්‍රවෘත්ති වලින් ගන්නට තියෙන ආදර්ශය. ඒ නිසා දුක සැප කියන එකත් පින්නතුනි අර විදිහමයි ඒකත් తాවකාලිකයි ඒ නිසා මේකත් සැපේදී අපි ඕනවට වඩා උද්ධාමයටපත් නොවි දුකේදී කනගාටුවට කනස්සලු භාවයටපත් නොවේ මෙන්න මේ අවස්ථා දෙකම සමසිත ඇතිව ඉවසීමට පුරුදු වෙන්නට මෙයත්තු මතක තබා ගන්නට ඕන ඒ නිසා ධර්මයේ ආනුභාව බලෙන් මේ පින්වත් සෑම දිනාටම ඒ සමසිත නැත්නම් උපේක්ෂා සහගත සිත ඇති කර ගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ වගේම එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා තමන් වහන්සේදා උපේක්ෂා පාරමිතාව පුරපු ආකාරය ලෝමහංශ ජාතකයේදී තවත් නොයේ කවස්තාවලදී මේ උපේක්ෂා පාරමිතාව පුරපු ආකාරය උන්වහන්සේ තාමත්ම ලස්සනට දේශනා කරලා තියෙනවා. එනිසා මේ පින්නතුන්ලා පුළුවන් තරම් උපේක්ෂාව පුරුදු කර ගන්නට මහන්සි ගන්නට ඕන. ඒ වගේම අපට අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ එදා අනාථ පිණ්ඩික සිටුතුමාගේ දීනිය නැත්තම් චූල සුබද්‍රාව බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරලා තියෙන මෙන්න මේ විදිහට ලාබේන උන්නතෝ ලෝකේ අලාබේනත උනතෝ ලාබාලාබේන ඒකත්තා තා දිසා සමනාමම ලෝ ඇතියෝ ලාභේ දූ නඟු වෙනවා අලාභේදී කනගාටු වෙනවා නමුත් මගේ ශ්‍රමණයන් වහන්සේලා ලාභාලාභ දෙකේදී සමසිතකී වාසය කරනවා යතේන උන්නතෝ ලෝකේ අයසේන ච උනතෝ යථා යතේන ඒකත්තා තාදිසා සමනාමම ලෝකයේ කීර්තිදී උඩඟු වෙනවා අපකීර්තියේදී කනගාටු වෙනවා. නමුත් මගේ ශ්‍රමණයන් වහන්සේලා කීර්ති අපකීර්ති දෙකේදී සමසිත්‍යතිය වාසය කරනවා. ප්‍රසංසාය උන්නතෝ ලෝකෝ නින්දාය ච උනතෝ සමා නින්දා ප්‍රසංසාසු තාදිසා සමනාමම ලෝවැසියෝ ප්‍රසංසාවේදී උඩඟු වෙනවා ඊළඟට නින්දාවේදී කනගාටු වෙනවා. නමුත් මගේ ශ්‍රමණයන් වහන්සේලා නින්දා ප්‍රශංසා දෙකේදී සමසිත වාසය කරනවා. සුකේන උන්නතෝ ලෝකේ දුක්ඛේන ච උනතෝ අකම්පා සුඛ දුක්ඛේසු තාදිසා සමනාමම ලෝයසියෝ සැපේදී උඩඟු වෙනවා දුකේදී කනගාටු වෙනවා නමුත් මගේ ශ්‍රමණයන් වහන්සේලා දුක සැප කියන මෙන්න මේ අවස්ථා දෙකේදී සමසිත්තතිය වාසය කරනවා කියලා මේ වික්ෂුන් වහන්සේලාගේ මේ තාදි ගුණය පිළිබඳව එදා චූල සුභද්‍රාව වර්ණනා කරලා තියෙනවා. ඒ නිසා මේ පින්නතුල්ලා අද අදිෂ්ඨාන කරගන්න තෝරන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා කොහොම හරි අපි ඒකාන්තයෙන්ම මේ තාදි ගුණයේ හෙවත් මේ ඉවසීමේ ගුණය ඒ වගේ මධ්‍යස්ත භාවය නැත්නම් උපේක්ෂාව පුරුදු කරගන්නවා කියලා මේ බණ අහලා නුවණ තියෙන උදවි අදිෂ්ඨාන කරගන්නවා. ඒකයි පින්නතුණී මේ ධර්මස්ත්‍රවණේ කිරීමේ තියෙන සාන්දිෂ්ඨික ප්‍රතිඵල. එනිසා මේ පින්වත් පිරිසට මේ මධ්‍යස්ත භාවය හුරු කරගෙන ඉතා ඉක්මනින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරං Thank you.